ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මං කලේ ගැටෙන සැප දුක මාල්වියයි පුරුදු ජීවන මං කලේ ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මං තලේ වැටෙන මල් පෙති පාවුණාවේ සුළං වැලි ඔහේ යන අතේ යළිත් ගහ කොළ පාලු නෑනි රිකිලි නංවාලියලැවේ ගැටෙන සැපදුක මාරුවීයයි පුරුදු ජීවන මංකලේ ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මංකලේ කොහේද සීතල ජලාසයක රැලි ගැටි ගැටි සුළං වැදී අපේම සිරුරේ අපේම ඩාදිය නිවී නිවී යයි සුළං වැදී ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං කලේ ගමන නොනිමේ ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ ගලාවසී දිය පහාර වැලි තලා සදා සමතලා බිමේ හැපි ගලක යලි සලා වැටුම්දි නගා නගා හඬ දිවේ දිවේ ගැටෙන සැප දුක මාරු වීයයි පුරුදු ජීවන මං කලේ ගමන නොනිමේ ලෝ